වයස අවුරුදු 14ක් වූ දැරියකට ලිංගික අතවර සිදු කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත යක්කලමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ දින යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු යක්කලමුල්ල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් වශයෙන්ද රැකියාව කරන තැනැත්තෙක් ඔහු පසුගිය 14 වෙනි දින රාත්‍රී 8:30ට පමණ මාගෙදර ප්‍රදේශයේ දේශපාලන ප්‍රචාරක කටයුත්තක් සඳහා නිවසකට ගිය අවස්ථාවේදී එම නිවසේ සිටි වයස අවුරුදු 14ක් වූ දැරියෙකුගේ අතින් අල්ලා ඇයට ලිංගික අතවර කළ බවටයි මෙලෙස පැමිණිල්ල ලැබී තිබුණේ ඒ අනුවයි ඊයේ දින ඔහුව අත්අඩංගුවට කරනු ලැබුවේ. අතැකකරු අද දින ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.